අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ නිසරණවනේ පැත්තෙන් බලනකොට 178 වෙනි භාවනා වැඩමිළුවටයි මුළු දීලා ගත කරන්නේ. ඉතින් මේ වැඩසටහනේ මේ අපි බලාපොරොත්තු වෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට යන්න පොඩ්ඩක් පසුබිම පදනම මම මතක් කරලා දෙන්න ඕනේ විශේෂයෙන්ම ඉස්ලාම ආපු අය නැත්තම් නවකයන් පැත්තෙන් බලනකොට මේ වෙනකොට 178 වෙනි වැඩමුළුවේ කමඨහන් පිළිබඳව ධර්ම දේශනාවක් ඒ වගේම වැඩමුළුවේ විවස්ථාව සහ සීල් සමාදන් කිරීම කියන කාරණා තුන අපේ ගරුකටේ ස්වාමීන් වහන්සේ අර අනික් සිළු දෙනාටම වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා කාට හරි මේ වෙනකොට මූලික කමඨහන් උපදෙස් ලැබිලා නැත්නම් හෝ වැඩමුළුවේ කාලසටහන වැසිලි කැසිලි තියෙන තැන් දාන වේලාව ඒ විස්තර දන්නේ නැත්නම් හෝ එහෙම නැත්නම් සිල් සමාදන් වෙලා නැත්නම් කරුණා කරලා මේ වෙලාවට මතක් කරලා මේ මූලික පහසුකම් ටික සකස් කරගන්න අපි ඉදිරියට යන්නේ මේ පදනම් මත ඉඳගෙන. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙකුට මේ මූලික කමඨහන් පිළිබඳව දේශනේ තේරුම් නැත්නම් සැක තියෙනවා නම් හෝ ඒකත් අපි මේ වෙලාවේ සාකච්ඡා කළ යුතුයි. දෙක වැඩමුළුවේ ව්‍යවස්ථා නීති පද්ධතිය පිළිබඳ කාට හරි අපහසුතාවයක් තියෙනවා නම් මේ වෙලාවේ ඉල්ලා හිටනවා මම ඒව පිළිබඳව මති මතාන්තර අලුත් වැඩියා කිරීම සහ අපහසුතා තියෙනවා මතක් කරන්නයි කියන්නේ. ඒ වගේම තමයි සමාදන්ව රකින්න සීලේපද සිල්පද මෙව්වය. ඇයි මේ සිල්පද රකින්න කියන එක දන්නේ නැත්තම් ඒකත් අපි සාකච්ඡා කරන්න මොකද ඉව්වා ඔළුවේ කරගෙන ගත්තොත් භාවනා කෙරෙන්නේ නැහැ. ඒ නිසා මේව මේව කරනවා කියලා භාවනා කරනවා කියන එක නෙමෙයි මම කියන්නේ. මේ පහසුකම් ටික දෙන්න ඕනේ. මේවට කියන්නේ අනුග්‍රහ කියලා. ඒ නිසා මම මුලින්ම මතක් කරනවා අලුතින් ආපු අයට මේ තුන පිළිබඳව සැක තියෙනවා නම් ලිඛිතව හෝ නැත්නම් සභාවට කතා කරලා එක් පිරිසුදු කරගන්න ඕනේ. ඊට අමතරව තව මේ ප්‍රශ්න සාකච්ඡාවෙන් සිදුවෙන තවත් අනුග්‍රහයක් තමයි අපි Tamange භාවනා කමඨහන වඩනකොට මතුවෙන ප්‍රශ්න කමඨහන් සුද්ධ කිරීමේ ශීර්ෂයෙන් කරනවා. ඒකත් අපි කරන්නේ පොදු කමඨහන් සුද්ධ කරනවා කියන පදනම. ඒ කියන්නේ ඔක්කොගේ මෙව අපි එකට සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ ගොඩාක් ඉන්න නිසා අපිට එක එකනට තනි තනිව විනාඩි 5 10 දෙන්න බැරි කම නිසා. ඒක අපි මේ ශාලාවේ තමයි පටන් අරගත්තේ ලෝකේ පළවෙනි වතාවට. ඒක හොඳට මේ වෙනකොට සිද්ධ වෙනවා 60 වෙනි වැඩමුළුවේ ඉඳලා දැන් 178 දක්වා අපි ඒක තමයි කරලා තියෙන්නේ. මේ කියන කාරණා දෙකට අමතරව තව එකක් ආරම්භයේදී මතක් කිරීමක් වශයෙන් කියන්න පුළුවන් අද හවස අපි ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා. එතකොට මේ දේශනාව සම්බන්ධ තියෙන ප්‍රශ්න තියෙනවනම් ඒත් අපිට හෙට දවසේ තියෙනවා ඒව පිළිබඳව සාකච්ඡා කරා. මේ කියන කාරණාවලින් පිට ධර්ම කරුණු අපි සාකච්ඡාවට ගන්නේ නැත. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න ගන්න එපා. ඒව අපි බැහැර කරනවා. විශේෂයෙන් මතක් කරනවා අනිකුත් ගුරුවරු සහ අනිකුත් ස්ථාන කරන භාවනා ක්‍රම සහ ඒ වගේ උපදේශ පිළිබඳව මෙහිදී විවේචනාත්මකව මතක් කිරීමෙන් අපි වැළකී සිටිනවා. එතකොට අපේ අවධානය යොමු වෙන නොමකට යමුනා විතරක් නෙවෙයි අපි අනවශ්‍ය විදිහට ගැටුම් ඇති කරගන්න. එයිසා වෙන භාවනා ක්‍රම වෙන ගුරුවරු ගැන අපි මෙතනදී සාකච්ඡාවට ගන්නෑ. ඒ ගන්න තුනට අපිට වැඩ තියෙනවා. ඒකයි මම කියන්නේ මෙහෙන් දෙන කමටහන හොඳට අහගන්න. මෙහි විවස්ථාව හොඳට කියව ගන්න. මේ සිල් සමාදන් වෙන්න. ඒ පිළිබඳව සැක තියෙනවා අපි සාකච්ඡා කරනවා. ඒකට නිසන්වන්නේ වගේ වෙනවා. පිටේව කරන්නේ තවත් මේ කියන කාරණාවට පිට තව එක සේවයක් සිද්ධ වෙනවා. මෙතනදී අපි සාකච්ඡා කරන නිසා මේන් පිට කිසිම තැනක කිසි කෙනෙකුට කතා කරන්න ඕන කමක් නැහැ. ප්‍රශ්නයක්වත් ධර්ම සාකච්ඡාවක හම්බ වෙන්න යන්න එපා. සෞඛ්‍ය ප්‍රශ්නයක් හෝ වෙන අනුතරදායක දෙයක් වුණොත් හේවගේ මාත්‍යා හම්බ වෙන්න නැත්නම් හේවගේ මාත්‍යා නම් කරන ලද ඒ කණ්ඩායම් නායකයෙක් හම්බෙලා කතා කරන මිසක් තම අනවශ්‍ය ප්‍රශ්න බාර ගන්නත් එපා අනවශ්‍ය ප්‍රශ්න අනවශ්‍යයෙන් අහන්නත් එපා. එහෙම නැත්නම් අපිට මේ දවස් දෙක ඇතුළත ගුණාවක් ගන්න අමාරුයි. ඒ නිසා මේ සාකච්ඡා නිසා අපිට එතනත් අවස්ථාවක් ලැබෙනවා. මේ පිට කියන සාකච්ඡා කතා පුළුවන් තරම් මේක ඇතුළට ගන්න. මෙතෙන්දි කතා කරන්න. ඒකට සම්බන්ධ වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලිඛිත ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් නම ගම දාන්න නැතුව. දෙවෙනි එක තමයි අපිට මේ පැය ඇතුළත ලිඛිත ප්‍රශ්න સમાප්තන අත උස්සපුවාම අපි මයික් එකක් දීලා ඒ කෙනාගේ ප්‍රශ්නේ ඔක්කොටම ඇහෙන්න සලස්සලා ගැළපෙනවා නම් අපි සාකච්ඡාවට ගන්න. ඉතින් මේක අර ආරම්භක දවසේ නිසා මම මතක් කරේ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සතිವಾರය ආරම්භ කළ දෙන විදිහට අපි ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ ලිඛිත ප්‍රශ්න පහක් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මා භාවනාවට යොමු වී අවුරුද්දක් පමණ වේ. හැකි සෑම අවස්ථාවකම ආනාපාන සති භාවනාවේ යෙදෙමි. භාවනාවට මූල කර්මාස්ථානයේ ලෙස ආනාපානය තබාගෙන එහිම සතිය පිහිටුවා ගැනීමට උත්සාහ කරමි. සමහර අවස්ථාවලදී ඊතා ඉක්මනින් ආනාපානය නොදැනී යයි. එවිට මගේ පාද පොළවට පතිත වී ඇති ආකාරයත් අත් දෙක පතිත වී ඇති ආකාරයට මගේ සිත යොමු වේ. යලිත් සෙමෙන් හුස්ම දැනීමට පටන් ගනී. සමහර අවස්ථාවලදී සිතවිලි දිගේ ගොස් යලිත් අරමුණට එන විට ආනාපානය තුනී වී ගොස් ඇති ආකාරයක් දැනේ. භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාව කළ යුතු තරම් නොකරන බව දනිමි. මුලින් වම දකුණ වශයෙන් ආරම්භ කළද පසුව පාද දෙකේ දැනීම් බිම තැබෙන ආකාරය කෙරේ සතිය පවත්වමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය සක්මන පිළිබඳව අව탁සීරු කරන්න එපා. ඒකෙන් තමයි අපිට භාවනා ජීවිතයේ ගමනට බැටරිය charge වෙන්නේ සක්මනේ. ඒ නිසා සක්මන් කරේ නැත්නම් බැටරි බහැලා. ඒ නිසා අපිට අනික් පැති වලින් උනන්දුවක් තිබුණාට වෙන්නේ නැහැ. ඒක මුළු සිංහල ජාතියට වෙච්ච සාපයක්. පයින් ඇවිදින්නේ නැහැ. ඒ නිසා හරියට ලෙඩ. ඉතින් මේක ਸਰුවචාන්සේ කලින් මඳුල්ලා දීලා තියෙන ඕනෙම පැරණි රහතන් වහන්සේලා වැඩ හිටපු හැම තැනකම සක්මනක් තියෙනකෙන් දැනගන්න පුළුවන් වැඩකාරයෝ ඉඳලා තියෙනවා. සක්මනක් නැත්නම් ඒ කිසිම ඉන් එහාට ගිහිල්ලා නැහැ. ඒ නිසා සක්මන පිළිබඳ දන්න ගතිය මම හරියට වැඩ කරන්නේ නැහැ කියලා දන්නවා කියන එක ලොකු ඥානයක්. හැබැයි එහෙම අව탁සීරු කරන්න එපා. ඒක පුළුවන් තරම් උදව් කරන්න. එකට එක දාන්න. සක්මන් පරියන්ක වෙලාවට සමානලා සක්මන් දාන්න. දෙක පරියන්කෙදී লীලා තියෙනවා හිත පිට ගිය වෙලාවේදී නැවතත් හිත ගන්නකොට ආනපන දැනිලා ඒක සිව්මට දැනිලා ඒක නොදෙනී යෑම සිද්ධ වෙනවා කියනවා. එනිසා පිට ගිය හිතක් නැවත ආනාපානට ගන්නවයි කිව්වනම් පියවර 3-4ක් ඉස්සරහා. එකක් තමයි ආනාපානෙ ඉන්නකොට අන්න බව දන්නවා. ඒ වගේම නැතිකොට නැති බව දන්න එක. මම දැන් ආනාපානෙ නැහැ. මුගක් වෙලාට අපි කියනවා සතිය නැහැ කියලා. නමුත් අපි කියමු ආනාපානෙ නැහැ කියලා. ඒ දැනගත්තට පස්සේ නැවත ගන්න ඕනේ ආනාපානෙ කියලා කියනවනම් ඒක තමයි සාසනික සම්පත්තිය කියලා කියන්නේ. ආපහු හිත ගන්න ඕන තැන දන්නේ නැත්නම් අපි අසරණයි අනාතයි. ඊට පස්සේ ආනාපානට ගත්ත කියලා හිත පිට ගියා. නැවත මං ආනාපානට ගත්තා. මේකත් නිකන් හිතවිල්ලක්ද ඇත්තටම අවදි කියලා දැනගන්නේ ආනපනේ සියුම්ම වැටෙනවා කියනකොට තේරෙනවා අරගෙනක් තියෙනවා ඒක ප්‍රත්‍යක්ෂණේ වෙලක් තියෙනවා අස්පනා අපිට දැකලා තියෙනවා ඒක ලොකු පීවර දෙක තුනක ඉදිරියක් ඒ නිසා නැවත නැවත පිට යන වෙලාවක ආනපනට හිත ගන්න හැම වෙලාවෙදීම අඩු ගන්න එක වාක්‍යයක් ලියනද එහෙම නැවත එනකොට ආනපනේ වැටුනේ කොහොමද කියලා වාක්‍ය ගන්න වැඩි නම් භාවනා හුඟක් දියුනේ මට වැටෙන්නේ ආස්වාසිතද ප්‍රසවාසිතද වමේද නාසිකාග්‍රේද සියුම්මද කරුණු පුළුවන් තරම් ලියන්න පුළුවන් නම් අපි දන්නවා අපි අසරණ වෙලා ඉඳලා සසරණ වෙන වෙලාවේදී ඒ සරණ දෙන අරමුණට කොච්චර සලකනවද කියලා. ඔබ දන්නවනම් මරණ මොහොතේ ජීවත් හිත කලකොල වෙන්නේ නැහැ. සර්වඥන්සේ සඳහන් කරලා තියෙනවා චාරිමක පස්සාතපි ඥානතෝ නිරුද්ධಂತಿ. අන්තිම හුස්ම දැන දැන යයි. ඉතින් ඒකට තමයි තියෙන්නේ. තව එකක්. ඔය ඇති හොඳටම තව එකක් කියනවා අර තමන් ඒ ආනපන දැනෙන තැනට කකුල් දෙක කොන්ද කෙලින් තියෙන එක බලන එක හරි ෂෝක්. මූල කර්මස්ථානේ නැත්තම් කය මෙතන තහනපාන කය කියලා තමයි උකට කියන්නේ. නමුත් තහනපාන තියෙන නැත්තම් කය ගන්න. මෙන්න මේකට එකක් මට එකතු කරන්න පුළුවන්. මේ ඔලු ගෙඩිය කඳේ තැම්පත් වෙලා තියෙන කෝණේ පොඩ්ඩක් බලන්න. ඔලු ගෙඩිය කෙලින් තැම්පත් වෙලා තියෙනවා නම් සතිය තියෙනවා. ඔලු ගෙඩිය ඇලවෙලා තියෙනවා නම් ඒක ඒ කියන්නේ සතියේ දුර්ලකම් තියෙනවා. ඒක මම ගොඩාක් කල් වරද්දගෙන හිටපු එකක්. කියන්නේ මමත් භාවනා කරනකොට බෙල්ල පාත් වෙලා තිබිලා තියෙන මම දන්නෙත් නැහැ. ෆොටෝ ගන්න දෙන්නේ නැහැ. ෆොටෝ ගත්තර අරගෙන පළ කරපු දවසේ තමයි දන්නේ සාක්කුවේ දාගෙන ඉඳලා තිබිලා තියෙන ඔළුව. ඊට පස්සේ අපි කොන්ෆරන්ස් එකට ගියාට පස්සේ ඒ කාරණාවට කෙලින්ම කතා කරා යෝගාචර රාහුල ස්වාමීන් වහන්සේ හොඳ වෙලාවට කොන්ෆරන්ස් එකට ඉස්සලා තිබුණා සිෂන් එකක් වැඩ මුලක්. ඒකෙදි කතා කරලා කිව්වා භාවනා කරනකොට ඔළුව කෙලින් මේ බරක් නොවන විදිහට ඇට්ලස් කෂේරුකාව මත ඔළුව තැම්පත් වෙලා තියෙන එක පුදුමාකාර එකලසක් ඉතාමත්ම සියුම් ඒක දැනගෙන ඉන්නවනම් මුළු කයම එළබිලා ඒ නිසා බලන්න ඕන කෙනෙකුගේ අවධානය ඒ ඒ සබාවට ඒ කතාවට ඒ භාවනාවට යොමු වෙලා තියෙනවනම් ඇඟේ එකලසක් තියෙනවා ඒ එකලස ඇද වෙනකොටම භාවනා එකලස යනවා ඉතින් අපි අර සමාධියට තියෙන ආදරකම නිසා නැත්තම් මේ පැන යන්න තියෙන ආශාව නිසා හුඟක් වෙලාට එහෙම වුණාට පස්සේ ඔළුව පාත් වෙලා ඉඳද්දිම ඔහි කරගෙන යනවා. බුදුමේ පණ්ඩිත ශාන්සික වචනෙන් කියනවා නම් එතන කාලේ නාස්තියක් වෙනවා. යෝගාවචර රාහුල ස්වාමීන් වහන්සේගේ වචනෙන් කියනවා නම් ඔළුවේ කෝණේ ඇද වෙච්ච වෙලාව ඉඳලා සතිය නැහැ කියලා ශාන්සික කිලිම චෝදනා කරනවා. මම ස්තුතිවන්ත වුණා ඒ ස්වාමීන් වහන්සේට. මේ කාරණාව ඊට පස්සේ ගියා ධම්මජීව ආමතු දැන් වරුදු 30ක් 40ක් භාවනා කරලා තිනවා. ඒත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ ඉගෙන ගත්තේ දැකපු ගමන් ලැජ්ජ වෙන්න එපා. වහාම හදාගන්න. ඒක තමයි භාවනාදි වෙන නිහතමානී ගතිය. ඒක නිසා මේ ඉඳගෙන ඉන්නකොට කකුල් වැදෙන හැටි, පිටකොන්ද කෙලින් තියෙන හැටි හොඳ උපමාන දෙකක්. නමුත් මේ පිටකොන්ද උඩ නැත්තම් කොඳු වැඩ පෙළ උඩ ඔළුව හිටලා තියෙන හැටියෙන් පිට කෙනෙකුටත් කියන්න බලන්න තමන්ටත් කියන්න පුළුවන්. එකලස් වෙලා තියෙනවද නැද්ද කියලා. එකලස් වෙච්ච වෙලාවේ විතරයි බල රේඛාව ඍජු වෙච්ච උනාට පස්සේ විතරයි බල සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ. බල රේඛාව ඍජු වෙලා නැත්නම් බල සම්ප්‍රේෂණයේ වෙනුවට බල රේඛාවේ ඝර්ෂණය වැඩි වෙලා ඒවා එකිනෙකට හානි කරන්න පටන් ගන්නවා. ඒ නිසා හුඟක් වෙලාවට අපේ තියෙන කොන්ද කැක්කුම් අතේ කැක්කුම් හේතුව නිින්දෙදී ඇවිදිනකොට සහ ඉඳගෙන ඉන්නකොට ඔළුව ගෙලින් කරගෙන ඉන්න ඇති නිසා. ඉතින් ඒක මේ පටන් ගන්නකොට ඉතර ඔළුවට ගන්න එපා. නමුත් කරගෙන කරගෙන යනකොට ඉරියව්ව සකස් කර ගැනීමේදී වැදගත්ම දේ තමයි ඒ ඔළුව කෙලින් කරගන්න ඒ නිසා පුටු වලින් ඉඳගෙන භාවනා කරලා කමන්නේ නැහැ. හැබැයි කාදාවත් ඉවර කරන්න බෑ. භාවනා හරිය ගමන් බිමට එන්න. බිමට ඇවිල්ලා උත්සාහ කරන්න නැත්නම් අර අපි අර ඇබ්බැහියට පුරුදු වෙනවා ඇන්දට හේතු වෙලා බෙල්ල ඇල කරගෙන කොච්චරලා හිටියත් අර අපිට ඒක කියන්න බලන් අප්‍රමාදේ කියලා එහෙම නැත්නම් ඒ තියෙන ඔදේ ඒ තියෙන ශක්තිය එන්නේ නැහැ. ඒ නිසා ඒකත් මේකට දාගන්න ඒ කරුණු තුනක් මම මතක් කරා. ඒ තුනම දාගන්නවා නම් භාවනාවේ මේ වගේ කෙනෙකුට ගොඩාක් දියුණුවක් ගන්න පුළුවන්. පෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. ඔබ වහන්සේ පෙර භාවනා වැඩමුළුවකදී කමඨහන් සුද්ධ කිරීමකදී මාහට ලබා දුන් උපදෙස් අනුව භාවනාවේදී දැනෙන සංඥාවන් දෙස බලා සිටීමේ. ඒ සෑම දෙයක්ම ඇතිව පැවති නැති වී යයි. එම සංඥාවන් වලට නාම පට බැඳීමට උත්සාහ නොගත්ෙමි. ඉදිරි භාවනා උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවසා දීර්ඝායුෂ පතමි. ඔය එහෙම භාවනාවේ මට්ටමකට ආවට පස්සේ නම් කරන තාක්කල් නම් කරන්න ඕනේ. මොකද ඊට පස්සේ වෙලාවක් එනවා නම් කිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. භාවනාවෙන් ඒකට නාමකරණයක් නම් කිරීමක් නැතුව යන්න පුළුවන්. ඉතින් එහෙම නම් නොකර යන භාවනාව සහ නම් කරමින් නැත්නම් මෙනෙහි කරමින් විතක්ක ਵਿਚාර සහිතව කරන භාවනාවත් නම් නොකරන කරන භාවනාවේදී කොයි එකේද ආතතිය අඩුවීමක් සහ අසහන අඩුවීමක් සිදු වෙන්නේ කියන ඒ ගුණාත්මක වාක්‍ය මේ සතහනේ නැහැ. ඒක නැතුව මට අමාරුයි ඉදිරියට යන්න උපදෙස් දෙන්න. ඒ නිසා යම් හේකින් මේ නම් නොකර නාමකරණේ නොකර මෙනෙහි නොකර කරන එකේදී මොකද්ද ලැබිලා තියෙන ಗುಣ විශේෂය කියන කාරණාව සභාවට ඉදිරිපත් කරනවා මම කැමතියි ඒක සාකච්ඡාවට ලක් කරන්න. ඒව නැත්නම් ඒතරතුරු නැතුව මට අමාරු විග්‍රහයක් දෙන්න. ලියපෙකන කැමතිද අත උසන්. මගේ ප්‍රශ්නේ මම නැවතත් මතු කරනවා මේ කාරණාවට අහගන්න මේ නම් නොකර කරන භාවනා නිසා Tamanට පැවතිච්ච ආතතිය පැවතිච්ච අසහනය අඩුවීමක්ද වෙලා තියෙන්නේ නැත්නම් වැඩිවීමක්ද වෙලා තියෙන්නේ කියන වාක්‍යය මට අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ ආතතිය නම් නොකර ඉන්න එක පොඩ්ඩක් ආතතිය වැඩි. මේ ඒ කියන්නේ ඒකද පිම්බීම හැකිනම වගේ ආවොත් ඒක පොඩ්ඩක් හිත යනවා යනවානේ. ඒ මේ මොකද්ද මේ වෙන්නේ කියන එකට මම ගත්ත මට ඇහුනේ නම් නොකර ඉන්නකොට ආතතිය වැඩි. ඒකට දීපු නිදර්ශනේ මට ඇහුන්නේ මේ ඒ කියන්නේ දැන් අපි සිතුවිලි එනවා සමහර සිතුවිලි එනවනේ ඒක මොනවද කියලා නා හිතීම සහනයක්. ඒ කියන්නේ නම් නොමේ නම් නොකර සිටින් උත්සාහ කිරීම මේ පොඩි අසහනයක් තියෙනවා. හරි. මට ඒක තේරෙනවා නම් කරනවට වැඩිය නම් නොකර සිටීම අසහනකාරී. ඔය දෙන්නේ එක නිදර්ශනයක්වත් මට තේරෙන්නේ නැහැ. නිදර්ශන දෙනවනම් වඩා හොඳයි සභාවට. මට ඒක තේරුම් ගිය ස්වාමීන් වහන්සේ දැන් භාවනා කරනකොට අතීත සිතුවිලි ගැටීම් සමහරවිට මතක් කරනවනේ. සිරුරේ වෙනස් වීම පිසපල්ලයට කඩා වැටීම නැවත අපි කෙලින් ඉන්න උත්සාහ ගන්නවා. ඒවා ඒවර දැනීම දැනීමනේ. ඒවා දැස බලන් ඉන්නවා ස්වාමීන් වහන්සේ ඉස පහතර කඩා වටනම ආයි ගන්න හිතලා ගන්නවා. ඉතින් ඒවා දැස බලන් ඉන්නවා. මට අරක ਵਿਚਾਰාත්මක කියන්නේ අපහසුයි. ඒක තමයි මට දැනෙන්නේ. මේ ඒ දෙස බලන් ඉන්නවා. ඕනම දෙයක් ඒ කියන්නේ ගැටීම් මේ සිරුරේ වෙනස් වීම අතීත සිතුලේ අනාගතේ මොන හරි වෙනවා නම් එහෙම නැත්තම් පිම්බීම හැකිරීමට එනවා නම් ඒ දෙස බලන් ඉන්නවා. ඉස්සරහට යන්නේ නැහැ සිතුලි බලන් ඉන්නවා. නෑ ඉස්සරහට යන්න බෑනේ දැන් කියන විදිහට බලන් ඉන්නවට වැඩිය ඉස්සරහට යනවා මෙනෙහි කළොත්. මෙනෙහි කරන්නේ නැතුව හිටියොත් ආතතිගතයි අසහනයි. මෙනෙහි කෙරුවොත් ඉස්සරහට යන්න පුළුවන්. මෙනෙහි කරන්නේ නැහැ ඉස්සරහට. ඒක තමයි මේ යන්න සුද්ධ කරගන්න හදන්නේ. මෙනෙහි කරුවොත් යන්න පුළුවන් කියලයි කියවෙන්නේ ඔය කතාවේ. ඒ වුණාට මෙනෙහි කරන්නේ නැහැ. ඒ නිසා යන්නේ නැහැ. ඒ නිසා මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කිරීම කියලා කියන්නේ මුළු ජීවිතේ දීපු උපදේශයක් නෙවෙයි. මෙනෙහි නොකර යන්න පුළුවන් නම් යන්න. යම් හේකින් අකීකරු වෙලා හිත මෙනෙහි කිරීම අවශ්‍ය වෙනවනම් මෙනෙහි කරන්න ඕනේ. ඒ දෙකේදී මෙනෙහි කිරීම සහ නොකිරීම විතක්ක ਵਿਚාර යෙදවීම සහ නොයෙදීම හරියට වාහනේ ගියර් බොක්ස් එක වගේ කන්දක් ආවොත් බර ගියර් එකට දාන්න පල්ලමක් ආවොත් ලයිට් ගියර් එකට දාන්න ඒ වගේ ගියර් එක මාරු කරන්න ඕනේ ඒ භාවනාවේ මට්ටමට ආනන්දසාලිය හැටියට ඒක නැතුව මම උපදේශයක් දීලා තියෙනවා මෙනේ කිරීම නැතර කරන්න කියලා ඒක බාහිර අරන් තියෙන එක වැරදි උපදේශයක් මෙනේ කිරීමෙන් Tamanට පාලනයට නතු වීමක් වෙනවනම් මෙනේ කරන්න නමුත් ඉස්සරහට දවසක් එයි මෙනේ නොකර යන්න පුළුවන් නමුත් එතෙන්ට එන්නේ ඉස්සරලයි මේ මේ ක්‍රියාත්මක වෙලා තියෙන මේ උපදේශي. ඒ නිසා මෙනෙහි කිරීම මෙතෙන්දී ඉදිරියට යන ක්‍රමය. ඒ තොරතුරු මට නැත්තම් මට කොහොමඩක්වත් සාකච්ඡාව ඉදිරියට යන්න බෑ. ඒ තොරතුරු මේකේ ලියන්න ඕනේ. මම මෙනෙහි නොකර බැලුවා මම පස්සට යනවා. එහෙමනම් කරන්න තියෙන මෙනෙහි කරන එක. ඒ කරලා තියෙනවනේ කල්ලාත්. අවශ්‍ය වෙලාවට මෙනෙහි කරන්නේ නැත්තම් නොකර උත්සාහ කරලා බලන්න. මේ මෙනෙහි කළ යුතු වෙලාවේදී මෙනෙහි නොකරපු එක තමයි මෙතෙන්දී මට මතක් කරලා දෙන්න තියෙන කමටහන් සුද්ධ කිරීමක් වශයෙන්. අතිගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මූල කර්මස්ථානයේ ආනාපානයයි. ආස්වාසයට හා ප්‍රස්වාසයට දැනෙන නාසිකාග්‍රය වෙත සිත යොමු කිරීමේදී සිත වෙනත් අරමුණු වලට ශීඝ්‍රගාමි ලෙස යොමු වේ. තවද එම කරුණු පෙර ඉගෙනගත් පොත්වල ඇති මේ ලෝභ චිත්තයක්, මෝහ චිත්තයක්, දෝෂ චිත්තයක් ආදී විග්‍රහ කිරීමට යන අතර සෑහෙන වෙහෙසක් දරා නැවත පැමිණිය යුතුය. සමහර විටදී මුලින්ම මූල කර්මස්ථානයේ වෙත සිත යොමු කිරීමෙන් පසු සිතේ යම්කිසි දුර්වර්ණ කහපාට හා සමහර විට දුර්වර්ණ නිල් පාට තරුමෙන් දිස්වෙන අතර එයද නැවත පෙර පරිදි සිත මූල කර්මස්ථානයෙන් ඈතට ඇදී ගොස් පෙර පරිදිම වේ. අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම ගැටලුව විසඳා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින අතර ඔබ වහන්සේ පතනා බෝධියකින් නිවන් සාක්ෂාත් වේවායි පතමි. අපි මූල කර්මස්ථාන දිගේ යනකොට තමයි භාවනා හරියම නිසා සතිය වැඩි වීම නිසා සමාධි වැඩි වීම නිසා ආලෝක ඕබාස ඥාන ප්‍රීති ප්‍රසද්ධි වගේ දෙනවා මේකත් සතිය කඩනවා. අනිත් පැත්තෙන් සද්ද ඇහිලා වේදනාව විල්ලා හිතවිලි ඇවිල්ලා සතිය කඩනවා. ඉතින් අර අරමුණක් තිබුණ නිසා මූල කර්මස්ථාන තිබුණ නිසා අපි දන්නේ සතිය කැඩලයි කියලා. ඊතරතර ජීවිතේදී අරමුණක් නැති නිසා අපි දන්නේ හිත කැඩලයි කියලා. අපි දන්නේ හිත පිට ගියයි කියලා. ඒ නිසා අරමුණක් දෙන්න ඕනේ, මධ්‍යන්නයක් දෙන්න ඕනේ. දුන්නට පස්සේ ඒකේ හිටපන් කිව්වොත් විතරක් පේනවා හිත ඒ පැත්තට මේ පැත්තට පයි. ඉතින් මේ බව මගේ හිත අරමුණකට උදාසීන අරමුණකට ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණකට නැවත නැවත බැලි අරමුණට දැම්මට පස්සේ හිත පිට යනවා කියලා දැනගත් එක සතුටට කාරණාවක්ද නැත්නම් කනගාටුවට කාරණාවක්ද කියන එක තමයි මෙතන මේ ප්‍රශ්නේ ලියපෙක නැයින් අහන්න තියෙන්නේ. මගේ හිත පිට යනවා කියලා දැනගත්ත එක හොඳද නරකද කියලා මම කැමැති දැනගන්න. කැමැතිද අත උස්සන්න ප්‍රශ්න ලියපෙක එතකොට පුළුවන් ඉදිරියට ගෙනියන්න. එන්න ඉස්සරහට එන්න. ඔව් මගේ ප්‍රශ්නේ තමයි මෙතෙන් පිනා තුන් පැත්තකට දෙපැත්තකට හිත පිට යන ගති පේනවා ආලෝක නිසා සහ වින වෙන අරමුණු සඳහා. මේ වගේ මගේ හිත වැඩක් බාර දුන්නොත් මධ්‍යස්තරමනක් දුන්නොත් තේරෙනවා පිටපයින්වයි කියලා. ඒ විදිහට Tamange හිත පිටපයින්නවා කියලා දැක දකින්න හම්බෙච්ච එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? සරස මේ ප්‍රශ්න තියෙන්නේ අර මූල කර්මස්ථානට ගන්න බැරි හින්දා අර නෑ නෑ නෑ මේව මුකුත් නෙවෙයි මම දැන මූල කර්මස්ථාන සාපේක්ෂව පිටපයින් බව දන්නවා දැන් මේ වගේ දැන ගැනීම මගේ හිතේ තියෙන මේ අත්‍යන්ත ලක්ෂණයක් දැන ගැනීම හොඳද නරකද හොඳයි සයනන්ස ඔව් ඒක නිසා අනිත් දවසේ පිටපලයන් කියලා මෙයන් තමයි. යන යන දන බලන්න වැඩියෙන් හිත පිට යන්නේ අතීතෙටද අනාගතයටද හිතෙලියටද වේදනාවලටද කියලා. මේ ලකුණු ටික අල්ලගන්න මගේ රෝග ලක්ෂණේ මම කවුද කියලා දැනගන්න මූල කර්මස්ථානයට දාන්න ඕනේ. දැම්මට පස්සේ තමයි සතා යන්නේ කේල් ගහ කන්නද පොල් ගහ යන්නද කියලා අල්ලන්නේ. ඉතින් ඒකට තරහ වුණොත් අල්ලගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අනිත් දවසේ බලන්න මගේ හිත පිට යන්නේ සද්දවලටද වේදනාවලටද හිතවිලි වලටද අනාගත සැලසුම් වලටද මනෝචිත්‍ර වලටද වැඩියෙන්ම හිත යන එක තමයි මම යගේ හැටි. ඒක දැනගත්තයි කියලා හිතන්නකො. මම හොඳ කමන්න හිත පිට ගියාට කමන්න කියලා දැනගෙන බලනවා කෝකටද හිත පිට යන්නේ කියලා. ගියාට පස්සේ ගිය වෙලාවක අපි හිතමු දැන් හරි මගේ හිත පිට ගිහලා තියෙනවා ආලෝකයට මම දන්නවා හිත පිට ගියා. දැන් මොකද කරන්නේ? ආපහු අරමුණට ගන්න පුළුවන්ද? ඒක අර ඉස්සල පියවර දෙක තුනෙන්ම හම්බෙච්ච අතිරේක ලාභය තමයි පිට ගිය බව දැනගෙන සතුටු වෙච්ච මිනිහට විතරක් ආපහු ගන්න පුළුවන්. පිටිගියක පිළිබඳ ඉසాత බැඳගෙන අඬන්න හදන මනුස්සයට කවදාවත් කුරස් කටේවත් අත දාගන්න බෑ. ඒ නිසා පිට යන බව දැනගන්න. ඒකට සාදර වෙලා වැඩියෙන්ම හිත පිට යන්නේ හිතලා නෙවෙයි ස්වභාවයෙන්. අන්න ඒකෙන් දැනගත හැකි මමයා කියන්නේ කවුද කියලා. මගේ පුද්ගලික ලක්ෂණ මොනවද? රුචර්ජ්කම් මොනවද? අවස්ථා දුනොත් මෙයා කොහෙද යන්නේ? අන්න ඒක දැනගන්නා සුළු ඒකට හරියට රෝග නිర్ణයක් කරනවා වගේ මගේ තියෙන මානසික රෝගේ මොකද්ද කියලා දැනගන්න අසුලෝ ගියොත් පිට ගියයි කියලා කනගාට වෙන්න දෙයක් නැහැ. දවසක් එයි මේකේ තියෙන විදිහට ආලෝකයක් දැකලා හෝ මොකක් හරි කිමයි දැන් පිටේ ඉන්නේ. දැන් එතකොට පුළුවන්ද අර මුලින් තිබ්බ Taman ගත්ත ස්වාධීන අරමුණට උදාසීන අරමුණට ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණට නැවත නැවත අරමුණට ගන්න පුළුවන්ද කියලා බලන්න. එදාට තේරෙයි පියවර දෙක තුනක් ඉස්සරහා. එචා මේ පිට යන බවට හැප්පෙන්න ගියොත් නම් කනගාටු වෙන්න ගියොත් නම් අපි තිබුණට වැඩිය භාවනාවත් කටු ඔටුන්නක් කරගන්නවා, කටු කොහලක් කරගන්නවා, කටු බෙරයක් කරගන්නවා, කුරුසෙට තියලා අණ ගහගත්තා වගේ වෙනවා. මේක හරි දැනගත්තේ භාවනා කරපු නිසා. ඒ නිසා ඒක දැනගන්න ඒක හොඳට කොටු කරලම අල්ලන්න මොකේද වැඩියෙන් හිත පිට යන්නේ. ඒ නිසා ලක්ෂ කෝටි වාරයක් පිට යන්න දෙන්න. තරහ වෙන්න එපා. යන්නේ කොහටද කියලා බලන්න. මේ කබරය යන්නේ බලුකුණ කණ්ඩද, බල්ලා යන්නේ අසුචිය කණ්ඩද, කෝක කණ්ඩද මේක යන්නේ කියලා පොඩ්ඩක් ස්වාධීනව බැලුවොත් ඒ දේ කරලා දෙන්න මේ ලෝකේ මොනම උපකරණයක්වත් නැහැ. Taman විතරමයි ඉන්නේ අපි හැම වෙලාවෙම ඒකට වෛර කරන නිසා අපිට කවදා සුව වෙන්න හම්බෙන්නේ. අපි කරන්නේ අපේ වැරද්ද වසංගනවා. ඒකට වෛර කරනවා. බුදුජානනාංශය මතක් කරලා තියෙනවා කන්නඩියක් ඉදරට ඵලයන් බලපං හැටි. අන්න එතකොට පෙනේ. මේ පේන දෙයට වෛර කරන්න එපා. එතකොටම ලැබෙන ලාභේ තමයි පිට යනවා හිත නක්කර වෙන්නේ. එතකොට අපමට පුළුවන් ආදායම් එන ගෙදර යන වෙලාව. එතකොට ගෙදර යන හැටි දන්නවනම් පරෝපදේශ රහිතව තමන්ගෙම මෙහෙවීමෙන් එතකොට අපි ස්වාධීන වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අනිත් දවසේ බලන්න හිත පිට ගියට කමන්නේ වැඩියෙන්ම හිත පිට යන්නේ මොකේටද කියන එක දක්නාසුලුව හිතට නිදහසේ හැතරෙන්න දෙන්න. හැබැයි මතක තියාගන්න ලදලද වෙලාවේ මූල කර්මස්ථානයේ හිත දාන්න. හිත යනවනම් කරන දෙයක් නෑ. යන්නේ නැත්නම් විනාඩ පොන්න නැත්නම් පුළුවන් තරම් මූල කර්මස්ථානයේ ඉන්න ඒතරතුරු මේ ලියලා තියෙන විදිහට වාර්තා කිරීමෙන් විතරයි තව කෙනෙකුට සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. Tamanටම බෑ. ඉතින් ඒ නිසා ওই වගේ ලියන්න හෙටත් සැරයක් කොහොම කරලා. අතිපූජනීය ස්වාමින් වහන්සේ මම වසර 3ක පමණ සිට නිස්සරණ වනයේ භාවනා වැඩසටහන් වලට සහභාගී වී භාවනා කරමි. ටික කාලක සිට පර්යංක භාවනාවට වාඩි වී මම දැන් මෙතන යයි සිතනවාත් සමගම හුස්ම නොදැනී යන අතර ගතද නොදැනී යයි. දවසේ ඕනෑම වේලාවක ඕනෑම තැනක ඇස් පියාගත් විට හුස්ම නොදැනී භාවනා අරමුණට ඒමට හැකියකම ඇත. ටික දිනක සිට ආලෝක මතුවී ඊතා සැහැල්ලුවත් දැනි ඉහළට ඇදී යන බවක් දැනේ. දැඩි ප්‍රවාහයට අසු වූවක් මෙන් ඇදී යන ගතියක් දැනේ. ඊයේ පර්යංකේදී හුස්ම නොදැනී ගත නොදැනී සිටින විට එක පාරටම කළුවර වී හිසේ අමුතු හිරිවැටීම් වැනි තත්ත්ව ඇති වී ටික වේලාවකින් ටක් ටක් ගා බෙල්ලේ ඇට කැඩෙන වාසේ හඬක් ඇති වූ අතර මම බිය වී ඇස් ඇරියෙමි. තව දුරටත් ඒ ඉරියව්වේම සිටීම කල යුතු උවත් අතපසු වීමක් ඌ බව තේරුම් ගතිමි. දැන් පර්යංගකට ඉඳගත් වහම හුස්ම නොදැනී ශරීරයේද නොදැනී ගොස් ලා ආලෝකයක පසුවේ. හිත සිතුවිලි වලින් හිස්ව තිබුණද වරින් වර සිතුවිලි පැමිණේ. අති උතුම් ස්වාමින් වහන්සේ, ඊතා අනුකම්පාවෙන් මගේ ඉදිරි භාවනා ගමනට ඔබ වහන්සේගේ උපදෙස් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට ඉක්මනින් නිවන් ලැබේවා. ඔය මේ ලිපියේ කාරණා ගොඩක් තියෙනවා. නමුත් තුම්පලක ලියවිලා තියෙනවා ආස්වාද ප්‍රසආස් නොදෙනී යනවා, කය නොදෙනී යනවා කියලා. ඉතින් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. කය නොදෙනී ගිය බව දන්නේ කොහොමද කියලා දැන්. ආනපානේ මට දැනෙන්නේ නැහැ කියලා දන්නේ කොහොමද කියලා මේ ප්‍රශ්නේදී සාකච්ඡා කරොත් ගොඩාක් සභාවට කටුන ඉලිපැ දීතිපත් වෙනවා. කැමැතිද මේ ලියපෙකන අත උසන්ඩ කොහොමද දන්නේ මට ආනපන දැනෙන්නේ නැහැ කියන. කොහොමද දන්නේ මට කය දැනෙන්නේ නැහැ. දැනෙන දේ දැනෙන එක නම් මම ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. මම මේ ප්‍රශ්න කරන්නේ මේකේ නම අමාරු දාන්න නෙවෙයි. නමුත් අපේ ඥානයක් තියෙනවා දන්නේ නැති බව දැනගන්න පුළුවන්. අන්න ඒකට මම මේ සාක්ෂියක් ගන්නයි හදන්නේ. කැමැතිද මේ එළිය පෙකන අත උසන්ඩ අපිට සභාවට තව කරුණු ටිකක් මිරිකලා ගන්න. ප්‍රශ්නේ ආනපන දැනෙන්නේ නැහැ, කය දැනෙන්නේ නැහැ කියලා තුම්පොලක ලියලා තියෙනවා. දැන් නැති බව දන්නේ කොහොමද? දැන් ස්වාමිනාස මම ඉඳගෙන භාවනා කරද්දී මේ දැන් ගැටීම් තියෙන තැන වෙන්දර කකුල් හිල්ලා තියෙන තැන මෙහෙම තේරෙනවා තේරෙනවනේ. ඔව්. එතකොට දැන් මෙහෙම දැන් ළඟදී ඉඳන් භාවනා කරද්දී ටික වෙලාවකින් මේ ඒව මුකුත්ම ගැටිලා තියෙන තැන් කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඒකම දැන් හුස්ම මේ නහය වැදෙනවා යන්නේ එඳට තේරෙන එක කිසිම දෙයක් තේරෙන්නේ නැතුව යනවා ගැටීම් වැදීම් නැති තැනයි. ඔය එතකොට දැනිලයි නොදැනී යන්නේ කියන එක කියවෙනවනේ. එහෙයි. එතකොට ඇයි මේ දැනිච්ච ටික වටාවට දාන්නේ නැත්තේ? එතකොට අපි අසන්න වෙනවනේ. දැන් නොදන්න තැනකින් පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම දැනිලයි දැනීමට සාපේක්ෂව තමයි දැනීම නැති එක තියෙන්නේ. නිසා කය ඉඳගෙන ඉන්න දැනුනේ කොහොමද? පොළොවේ හැප්පෙනවා, තද බර ගතිය දෙනවා. ඒක දැනෙන්නේ නැහැ. එහෙම ලිව්වනම් මට ප්‍රශ්නයක් අහන්න වෙන්නේ නැහැ. ආසස් ප්‍රසාසයත් මට මේ පිරිමැදිනවා දැන දැන් දැනෙන්නේ නැහැ. ඒ නිසා කවදා හරි මතක තියාගන්න අපිට නොදැනීම කියන එක කවදාකවත් নিরপেক্ষව දැනගන්න බෑ සාපේක්ෂව තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. මේ নিরপেক্ষ භාවයේ ඔප්පු කරන්න ලියන්නත් එපායි රචනයේ අසාර්ථක රචනයක් ව්‍යාකරණ නැති රචනයක් චෝදනායනෝ. ඒ නිසා දැනිච් එක කියලා ඒ දැනිච් එක නොදැන්න තැනට යන කතාව කිව්වනම් භාවනාවේ 50ක් වැඩේ ඉවරයි. මට දැනුනේ ආනපන මේමයි. මෙන්න මේ මේ පියවර හරහා මට නොදෙනී ගියා. මට කය දැනුනේ මෙහෙමයි. දැනීම මෙන්න මෙතන දක්වා නොදැනීම දක්වා ගියයි කියන රචනයේ ශ්‍රේෂ්ඨම රචනය. නමුත් පටන් ගත්තේ නොදැනීමෙන් කියලා කියනවනම් අපේක්ෂාවක් විතරයි පේන්න තියෙන්නේ. නමුත් මයික් එක ගත්තට පස්සේ ඒක කියන්නේ මයික් එක ගත්තට පස්සේ ලස්සනට කියනවා. මම ඉඳගෙන ඉන්නකොට පොළවේ හැපෙනවා තේරෙනවා. ඒක නැතුව ගියා. මම හුස්ම ගන්නකොට පිරිමැදීම තේිනව නැතිව ගියා කියලා. අන්නේ ටික කවදාද අපි ලියන්නේ? ලියපු දවසේ කමටහන Tamanටම සුද්ධ වෙයි. ඇති දෙයක ඉඳලා තමයි නැති දෙයට යන්නේ. අන්නේ ඇති දේ දැකලා ඇති දේ හොන්දට විශ්සර කරන්නේ. ඒක නැති තැන දක්වා යන ගමන තමයි විපරිණාමය කියන්නේ අනිච්ච කියලා කියන්නේ. නැති තැනින් පටන් ගත්තා කියවනම් ඉතින් උසාවියක නම් කෙලිම චෝදනා කරතයි බොරු කියන්නේ. බොරුව නෙවෙයි අර ලියුත්තේ ලියන්න දන්නේ නැතිකම නිසා. ඒ නිසා අනිත් දවසේ පටන් ගන්නකොට අරමුණ අරගෙන ආස්වාද ප්‍රසවාසය හෝ ඉඳගෙන ඉන්නේක හෝ මතුවෙන දෙයක් බලන්න හොඳට බලන්න හිටියොත් අරමුණ වෙනස් වෙනවා. එක්ක ඇති වෙනවා එක්ක නැති වෙනවා. අන්න ඒ කතන්දරේ ලිව්වනම් වෙන විදිහ ඒක මම නෑ එතන. සිද්ධ වෙන දේ හේතුඵල ධර්මයක් හොඳ ලස්සට තේරෙයි. ඊට පස්සේ මම ප්‍රශ්නයක් අහනවා. අර විදියට කය ඉඳගෙන ඉන්නවා අපිට දැනෙනවනේ දෙකත්තර පස්සේ. ඉඳගෙන ඉඳලා ඒක ක්‍රමයෙන් ගෙවිලා ගියාට පස්සේ සතිය ඉඳගෙන ඉන්න බව දන්න සතියක් තියෙනවා ඊගාට ඉඳගෙන ඉන්න බව දන්නේ නැති සතියක් තියෙනවා මේ දෙකෙන් වඩා ආතතිය අඩු ඉඳගෙන ඉන්න බව දැනෙන සතියේද නැත්නම් ඒක හරහාම ගිහිල්ලා නොදැනීම දක්වා ගිහිල්ලා ඉඳගෙන ඉන්න බව නොදන්න සතියේද මේ දෙකෙන් ආතතිය අඩු වැඩි එක කොකද කියලා ඇහුවොත් මම දන්නේ ප්‍රශ්න පැහැදිලිද කියලා නොදන්න සතිය ආතතිය අඩුයි කියලා හිතන ස්වාමීන් වහන්සේ නොදන්න සතිය ආතතිය අඩුයි හරි. දැන් මේ ආතතිය අඩු වෙච්ච එක නැති කරගෙන යන්න තවත් දිනු කරන්න කුමක් කළ යුතුද කියලා තවත් ප්‍රශ්නයක් අහුවොත් වැඩි බරපතල වැඩිද ප්‍රශ්නේ. දැන් මම අඩු කරගත්තා. මේකමයි පාර. දැන් මේක තව දිනු කරන්නම් මම විශ්ින් කළ යුතු අනුග්‍රහය මොකද්ද කියලා ඇහුවොත් මොකද්ද දෙන්නේ මේ මොල්ලිකොට මොකද කියන්නේ? කාලා වරෙන්කෝ. මේ දැන් නොදැනෙන තැනදී ආතතිය අඩුයි කිව්වනේ. ඒකට සාදර වෙලා ඒකට කැමැත්තෙන් යන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ දිගට යන්න ඕනේ. අඩු වුණා නම් ඒක හලාප්පන්න නැතුව තියන්න දිගටම අඩු වෙනවා. ඒ නිසා කලියුත් මොකද්ද නිකං හිටපන් ඔච්චරයි කියන්නේ. <laughs> වැඩමුළුවේ අන්තිමටත් කියන්න තියෙන ඉච්චරයි මොනවා කෙරුවත් ඕක අවසන්න්න පුළුවන්. අපිට පුළුවන් ද මෙතෙන් ඩාට පස්සේ සුම්මයිරි just being නිකං හිටපන් කියන්නේ ඒක විතරයි බෑ. ලස්සනට වැඩේ යනවා. ඒ ලැඩේට කරන්න තියෙන මොකද්ද උඹ නිකං හිට උඹ මොනවා කෙරුවත් ඇවිස්සෙනවා. සුම්මයිරි කියතයි. කාට හරි කිව්වොත් මේක ගැඹුරු භාවනාවක් කියලා යයි රෑ වැස්සේ යයි. ඊකට ඉරුන්නේ ජප කර කර මොනවා හරි කර කර ඉන්න භාවනා කරනවා කිය. ඔතෙන් දැනගන්න කරන්න ඕනේ ඇත්ත. ඔතනින් එහාට මොනවාක්වත් නොකර ඉන්න දන්නේම නැහැනේ අපි. කාට හරි කිව්වොත් ඒක තමයි ඥානාන්විතම ක්‍රියාව. සබ්බ පාපස්සා කරන. එතකොට නිබ්බා ඉබේම කුසල සුපසම්පදා වෙනවා. ඒකට කුසලතාවයක් ඇතන තියෙන ඔය තුනී වීම දිගටම අඩු වෙනවා. ආතතිය අඩු වෙන දිගටම සිද්ධ වෙනවා. හැබැයි තමයි දැනගන්න ඕනේ තුනී වුණා අර අරමුණ නොදැනී ගියා දැන් මේකේ මේ නිදියාගත්ත බබා එහෙම නිදාගන්න දඟලන්න නැතුව ඉන්න අම්මා දඟලන්න නැතුව ඉන්නකෝ ඒතර බබා දොයියන එහෙම කිව්වම තේරෙනවද නැත්තම් අපරාධ නැගිටවලා සභාවේ අපහසුටපත් කිරුවයි කියලා කියනවා තේරෙනවා සම්මා මොකද්ද තේරුනේ නිකම්ම ඉන්න ඕනේ ඉරියව්වෙම බලාගෙන ඉන්නවා මිසක් කිසිම දෙයක් කරන්න අරකයි ඒ නිසා එතෙන්ට ගියාට පස්සේ එතෙන්ට යනකොට ලැහැත් වෙලා යන්න ඕනේ වැල යන පැත්තට මැස්ස ගහලා දීලා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ එහෙම කරින්න පුළුවන් නම් ඉන්න විවේක ලැබුණොත් ඒකට කියනවා පෙරකල පින තියනවායි කියලා. එහෙම වුණාට පස්සේ නැගිටින්න වුණොත් එහෙම අරක නිසා මේක නිසා බෙල් එකක් ටෙලිෆෝන් කෝල් එකක් ආපු නිසා ලියුමක් ලියන්නේ ඒ නෑ ඉතින් පෙරකල පින නෑ. වැඩි යනම මට ඒකට අනුග්‍රහ කරගන්න විදියක් නෑ. අනුග්‍රහ කරනවා නම් මම එයා ඉඳලත් බෑ. මම එයා හිටියොත් ඕක අවුල් කරනවා. තණ්හාව තිබ්බොත් මාන්නේ තිබ්බොත් ditthිය තිබ්බොත් ඕක අවුල් කරනවා. මොනවාක්වත් ඔකර ඒ කටියට පැන්සන් කරලා කොහොම යන්න අරින්න ඒක අම්මුතුම කලාවක්. උදේකලාව කියලා කියන්නේ ඔය කලන උන්නේ කලාවට. අපි දන්නේම නැති දේ. භවනා මේ තරම් ඉක්මනට අපේ ගෙදරට ආවට අපි දන්නේ සාදරව යාවට අනුග්‍රහ කරන්න. ඒ නිසා තුනීම වෙන්න ඕනේ. ගුරුසු සියුම් වෙනකොටම දැනගන්න. උක අතිසියුම් වෙනවා. ඒ සඳහා කල යුත්තේ යමක් නොකර සිටීම. ආන්නේ කලාව පුරුදු වෙන්න කොහොමද උගන්වන්නේ? උගන්වන්න බෑ. හැබැයි ඉගෙන ගන්න පුළුවන්. උගන්වන්න බෑ ඉගෙන ගන්න පුළුවන් ඒකට තමයි ක්‍රමසාවිදි දැනගන්න ඕනේ මේ බුදුහාමුදුරුව 84000ක් ධර්මස්කන්ධය කියලා සූත්‍ර 15000කින් කියලා තියෙන්නේ ඔන්න ඔය නැවැත්ීමේ වැඩපිළිවෙල අපි පැවැත්වීමකට හරවගෙන දැන් ඉතින් ඒ නිසා ඒ නැවැත්ීම එන්න පටන් ගත්තට පස්සේ ඒක දිගට අනුග්‍රහ කරන්න කියන එකයි කියන්නේ අති ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි මූල කර්මස්ථානය ආනාපානයයි පර්යංක භාවනාවේදී සිත කයටගත් සැනෙන්ම අවකාශයට යයි. එදෙස එදෙස සතිමත්ව බලා සිටින විට විටින් විට සිතිවිලි චේතනා පැමිණියත් ඒවායින් බාධාවක් නොවන අතර දැනගත් වහම ඒවා ගෙවී යයි. සමහරක් අවස්ථාවල ධර්මතා අවබෝධය වේ. ධාතු ගුණ ප්‍රකටව පැවති අතර ආපෝ ධාතුවේ ගැලීම් ස්වභාවය බොහෝ අඩු වී වරහන් ඇතුළේ නැති තරමට ඇත. අලුතෙන් ලැබුණු අත්දැකීමක් නම් උදරයේ වේ ඊතා වේගයෙන් හැකිලී තදවන අයුරු තේරේ. වරහන් ඇතුලේ සමහර විටක සිතුනේ පිටකොන්ද තෙක්ම හැකිලෙන අයුරුය. මෙම තදවීම හරියට මාළුවෙකුගේ ඇඟේ ජල වාෂ්ප සියල්ලම ගිය විට කරවලක් බවට පත්වෙන්නක් මෙනි. උදරයේ ඇති වාතයේ ඉවත් වී පටවි ගතියේ ඇති තද බව තේරේ. ඉන්පසු ඊතා වේගයෙන් කම්පනයක් ඇති වී වායෝ ධාතුව නැවතත් පිරෙන ආකාරය බලා සිටින ලදී. ඉන්පසු කයට සැහැල්ලු ගතියක් දැනේ. මද වේලාවකින් කය ක්‍රමයෙන් කැරකීමටත් පැද්දීමටත් ලක්වේ. එසේ වීමට වීමට දී බලා සිටින විට ක්‍රමයෙන් පහතට වැටීමට ලක් වූ අතර හිස පොළවේ පතිත වී තිබේ. විටින් විට කම්පන චංචල ඇතිවේ. ඕන දෙයක් වීමට ඉඩ හැර සතිමත්ව සිටින ලදී. අපහසුාවක්ද නොතේරේ. එක් අවස්ථාවක කිසිම වැටහීමක් නැති කාලයක් පසු කරන ලදී. එහි කාල ප්‍රමාණය කිව නොහැක. නින්දක් නොවන බව හොඳින් තේරෙයි. යම්කිසි ශබ්දයක් දෙස සතිය යොමු වීමත් සමගම මෙම නොතේරෙන අවස්ථාව නැති වී නැතිව ගියේය. උදාසීන කමක් නොදැනුනි. යම් ප්‍රබෝධමත් කමක් දැනේ. මෙම తত্ত্বය දින කීපයක සිට ඇත. උදෑසන පර්යංකයේ මුළු පැයක කාලය තුල තුලම දැඩි කම්පන චංචල ස්වභාවයක් ඇත. උදාහරණයක් ලෙස කරන්ට් එක දිගට අල්ලා සිටින විට වෙවුලන්නක් මෙනි. මෙහිදී අවබෝධ වූයේ ඇඟේ ඇති මාංශ පේශී ලිහිල් වන බවකි. එසේ දැනුනේ හොඳටම ඉදුණු අඹ ගෙඩියක පොත්තක් සෙමෙන් ගලවන විට පොත්ත හා මදය අතර ගැලවී යන ස්වභාවය බලා සිටින්නාක් මෙන් මෙම අධික කම්පන චංචල නිසා කය තුලත් යමක් වරහන් ඇතුළේ ප්‍රකාශ කිරීමට අපහසු සෙමෙන් ගලවන්නා වූ ස්වභාවයක් දෙස බලා සිටියේය. දවසේ බොහෝ වේලාවක් සතිමත්ව ගත කරයි. සතිමත් නොවන අවස්ථාද අවබෝධ කරගනී. ඇතම් විට සතිමත්ව නොසිට එය දැනගත් සැනින් යම් සතුටක්ද දැනේ. තව දුරටත් භාවනාව දියුණු කර ගැනීමට සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් නිර්වාණ සෝය අත්වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මේක සාමාන්‍යයෙන් අලුතෙන් භාවනා පටන් ගත්ත කෙනෙක් නෙමෙයි භාවනා කරගෙන ගිය කෙනෙක්ගේ වார்த்தාවක්. ඉතින් මේ මට්ටමට ආවට පස්සේ මේ වැඩේ බාධාවකින්තර ඕම මෝරන්න දෙන්න ඕනේ. කාලයමයි තීන්දුව කරන්න තියෙන්නේ. හිත කරදර ගන්නත් එපා, කය ලෙඩ කර ගන්නත් එපා, දිනචරියාව කඩන්නත් එපා. කෑම නෑම නිින්ද වගේ දේවල් වෙනස් කරන්නේ නැතුව එහෙම දිගට යන්න. එතකොට භාවනා විශ්ින් භාවනා නැගිටලා ගන්න. ඒ වගේ සරලට කය සම්පූර්ණ පාලනය කර ගන්න බැරි වෙනවා. සමහරලාට සම්පූර්ණ පාලනයක් යටතට එනවා. ආන්නේ ටිකේදී මේ ධාතු ගුණ ඇවිල්ලා අපේ වේදිකාවේ එක එක රංගන රංගනවා. ආන්නේක දිහා මේ වේදිකාවේ රංගන රංගන මුලැමැදාග තුනම බාධාකින් තුරෝ එහෙම යන්න දෙන්න එහෙන කැපකිරීමක් කරනවා. ඉතින් ඒක නිසා ඒ වගේ වෙලාවක හිත කරදර අරගෙන කය ලෙඩ කරගත්තොත් භාවනාවෙන් ඉව හදන්න බෑ. නිසා භාවනාවට මෙතන ගිය කෙනා ආහාර ටික, නිින්ද ටික, නෑම, ඇසුර බොහොම සෞඛ්‍ය සම්පන්නව තියාගන්න. තියාගෙන මේකටම වෙන්න දෙනවා. මේකටත් අනුග්‍රහ කිරීමක් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක භාවනා මධ්‍යස්ථානයකින් එක හරි වටිනවා. කෙදරකදරක හිටියොත් කවුරක්වත් ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නෑනේ. මේ වගේ තැනක තියෙනවා. නමුත් ඒකත් දවස් 7 8 භාවනාවක් නම් හුඟක් හොඳයි. ඒක දවස් දෙකට හුඟක් වෙලාට අර සිද්ධ වෙන්න කල් ගන්නවා මදි. ඒක නිසා පුළුවන් තරම් කරන්න තියෙන්නේ හිත කය හිත කරදර ගන්න නැතුව මේ කාලසටහන ඕම දිගට කරගෙන යන්න. එතකොට ඒක මේරීමකටපත් වෙනවා. තව විනාඩි 15ක් තියෙනවා අපිට සභාවට කාට හරි ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් අපි ඒ කාලය ගන්නවා සක්මන් භාවනාව සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. මම පිම්බීම හැකිලිම කමටහනක් වශයෙන් අරගෙන ඒ සංසිඳෙනවා. සංසිඳිලා මේ හුඟම වෙලාවක් ඉන්න පුළුවන්. පැය ගණන් වුණත් හිටිය හැකි කිසිව අරමුණක් නැතුව. එහෙම ඉන්නකොට මට හිතෙනවා මේ නැගිටින්න ඕනේ කියලා දැන් නැගිටිනවා. ඊට පස්සෙත් ටිකක් වෙලා සතියෙන්ම ඉන්නවා. දවසේ වැඩිපුර වෙලා සතියෙන් තමයි ඉන්නේ. සතිය පිට ගිය වෙලාවටත් මට දැනෙනවා. ආයිමත් ඒ සතිය ගන්නවා. මට තියෙන ප්‍රශ්නේ මම කරපු වැරදි මට නිකන් ඉන්න වෙලාවට මතක් වෙනවා. ආ ඒක අරගන්නේ කොහොමද කියලා මම මට නිින්ද යනවත් අඩුයි සමහර වෙලාවට ඒවා මතක් වෙනවා. ඒක නිසා මම ස්වාමින් වහන්සේගෙන් අහන්නේ ස්වාමින් වහන්සේත් නිතරම කියනවනේ මේ මේ දේශනවලදී මම තරම් වැරදි පව් කරපු <laughs> නැති කෙනෙක් නැහැ කියලා. ඉතින් ඒ මට ඒක ගැන අහන්න ඕනේ මේ මොකද කරන්නේ කියලා ඒක. මටත් දැනගන්න ඕනේ වයස කීයද කියලා. දැන් කීයද වයස? වයස කියන්න ගෑනු කැමති නෑ නේ උනට මගේ වයස 85යි. නෑ ඒක නිසා අහගෙන ඉන්න මිනිස්සු දැනගන්න ඕනේ මේ කතා කරන්නේ අවුරුදු 85ක් පරණ හොල්මනක් කියලා. මේ විදිහට පරණ වැරදි මතක් වීම කෙලවරක් නැතුව ඉවර වෙන වැඩක් කියලාද නැත්නම් මතක් වෙන්න මතක් වෙන්නේ පවේ මතක් වෙන කාරණාවේ තියෙන කෙලෙස් අඩු වෙන ගතියක්ද තියෙන්නේ වැඩි වෙන ගතියක්ද තියෙන්නේ කෙලෙස් අඩු වෙන ගතියක් තියෙන්නේ මම ඒ වෙලාවට මේ මේක පටිච්ච සම්පන්නයි මොකක් අත් වෙයි ඒ මොනවා කරන්න ගියත් අර අඩු වෙන ගතිය බාධා වෙනවා. ඔකට වැමාරන්න අරින්නේ. මේ තුවාලෙක සැර වැලියට එන වෙලාව පුරුවය මතක් කරන්න හොඳටම වෙන්න අරින්න වෙන්න වෙන්න වෙන්න Taman කරපු වැරද්ද නැවත නැවත මතක් වෙන්න මතක් වෙන්නේ වැරද්ද තියෙන පෑරෙන ගතිය, දරුණු ගතිය, ඉද්දෙන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ෆ්‍රී ඇසෝෂියේෂන් කියන්නේ. ඒක තමයි කවුන්සලින් කියන්නේ. දැන් මෙතන කවුන්සලර් කෙනෙක් නෑ තමයි කවුන්සලින් සතියේට මේ පාපොච්චාරණයක් යන හොඳට යන්න හරි. ගියාට පස්සේ නිකන් හිත සන්ලයිට් සබන් කැල්ලක් දාලා හේදුවා වගේ සුද්ධ වෙනවා. පුළුවන් තරම් ඔකට යන්න දෙන්න. එතකොට 90 වෙනකොට ෂේප් වෙලා ඉඳී. එළියට එන එක ලොකුම ලොකු ලාභයක්. බාධා විරහිත වෙන්න දෙන්න ඔය සිංහල වෙදකමේ නායක ආපුවාම කරන්නේ වටේට පත්තුව බැඳලා වනමුකේ ඇරලා තියෙනවා. ඒකෙන් අර විස ඔක්කොම එළියට එනවා. ප්ලාස්ටර් ගහන්නේ නැහැ. ගැහුවොත් වනමුකෙන් එළියට එන එක නතර වෙනවා. වටේට පත්තු බඳලා මිරිකෙන්න ගන්නවා. වනමුකේ අරලා තියෙනවා. ඉතින් ඉංග්‍රීසි වේදකමේ හැටියට බලනකොට ඒක විස බීජ ඇතුළට යෑමක්. තුවාලේ වහන්න ඕන. සිංහල වේදකෙන් තුවාලේ වහන්නේ නැහැ. වනමුකේ අරලා තියෙන නිසා මේ හොඳට මතක තියාගන්න අපි දෙන්නෙක් තරහ වෙලා ඉන්නවා කියන්නේ. හම්බෙන හම්බෙන වෙලාවේ අපි දෙන්නගේ වැරදි කියාගත්තොත් එන්න එන්න යාළුවෝ. වසංගන්න ගියොත් තමයි ප්‍රශ්නේ. නිසා මේ එළියට එන්නේ තුන්වෙනි වගේ මේ සම්පදාන සම්‍යප්පජාන් වීරියේදී පවු නැති හිතකට ආවට පස්සේ පරණ යුව ඉන්න පටන් ගන්නවා. ඒකට සාදර වෙනවයි කියන එක ලේසි නෑ. පුදුම ආත්මානුකම්පාවක් තියෙනවා. පුදුමාකාර ආත්ම ස්නේහණයක් වගේ තියෙන්න ඕනේ මේ කමන්නේ. ඕක මේ වෙලාවේ මේක හොඳයි ලබන ආත්මෙට ගින්නනට වැඩියි. ඒකට තරුවත් chance සඳහන් කරනවා පව් ගෙවන්න පුළුවන් ක්‍රම තුනක්. ditta dhamma vediya aparapare vedini සහ upajja vediniya. හතරවෙනි එක අහෝසිකම්. ditta dhamma ගෙවුවොත් එකයි. ඊගාවාත්මෙට ගියොත් හත් ගුණයක් ගෙවන්න වෙනවා. මම නැවතත් කියනවා ditta ධම්ම වේදිනී ගියොත් එකයි. ඕක පහුවෙලා ඊගාවාත්මෙට ගියොත් හත් ගුණයක් ගෙවන්න. කියන්නේ මේක වැල් පොලියට යන්නේ. ඒ නිසා ආරාධනා කරන්න ඔක්කොටම ditta ධම්ම වශයෙන්ම යන්න කියලා. ඒ නිසා පස්චිම භවිකයා නිවන් ලබන්න ඉන්න කෙනා සාදර වෙනවා. එයා දැනගන්නවා පව් ඔක්කොම එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ account balance කරන්න හදන්නේ අවුරුද්ද අන්තිමේ internal audit යන්නේ. යන්න හරි. ඒකට කියන්නේ ditta ධම්ම වේදිනිය වශයෙන් ගෙවන එක හරි වීරත්වයක්. හරි සතුටක්. හිතෙනවා හරි මම දැන් ඉන්නේ සුද්ධ භූමියක මං ඉන්නේ සතියෙන් මං ඉන්නේ සද්ධායෙන් මං ඉන්නේ සීලෙන් එළියට එන්නයි. එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒක උලම් බයින. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන උලම් බයින ප්‍රදේශය තමයි තේරෙන්නේ නැහැ කියලා. පේන තියෙන හැමදම එක ගානට එනවයි කියලා නේ කද්දාකවත් නැහැ. මතුවෙන මතුවෙන හැම වෙලාවකම මේක ඩිස්චාර්ජ් වෙනවා. මේක නිකන් ස්ටැටික් කරන්ට් එකක් අර්ත් වෙනවා මේක මේ ලෝකයා දන්නේ ලෝකයා මේ පව්ව සංගන්න ගිහිල්ලා ඊගාවාත්මයට ගෙනියනවා. ඒ වෙලාවෙදීම පව් සමා කරන්න භික්ෂුවක් නම් ගිහිල්ලා ආපත්‍ය දේශනා කරන්න කිරුවට පස්සේ ඉවරයි. ආවි කතායිස පාසුවෝති. හෙලි කරපම්ම අහන්නේ හෙලි කරපු ගමන් පහසුයි. ඉතින් ඒක සමහර කෙනෙකුට කියනවා. ඒක තමයි වෙස්ට් එකේ තියෙන කවුන්සලින්. මේක තමන්ම බාර ගන්නවා. පිටින් ඇතුළට දාන තාක්කල් ඇතුළෙන් පිටට මොකුත් වෙන්නේ නැහැ. එහෙම කිව්වම තේරෙනවා. මොකද්ද තේරෙන්නේ? තව තව කර්ම රැස් කරන්නේ නැතුව තියෙන ඇතුලේ තියෙන ඒවා එළියට දාගන්න. ඔව් වැඩි රූප බලන්න ගියොත් සද්ද අහන්න ගියොත් ගන්ධ රස පහස ගියොත් පිට තියෙනවා ඇතුලට එනවා. එතකොට ආයතනෙන් ඇතුලේ පිටේව යන්න වෙලාවක් නැහැ. ඒව නතර වෙන්න ඕන. දැන් 60 පින්නාට පස්සේ මාද්දත් 60 පැනලා නේද මගේ 85 වෙනකොට කොහොමඩක්වත් උතුරවන්නකොට දකුණුනේ පේන්නේ. බලන දේක අහන දේ කිසිම රසයක් නැහැනේ. ඉතින් එතකොට වෙන්න තියෙන්නේ ඇතුලේ පිටතට එනවා පිටින් ඇතුලට එනවා අඩුයි. එතකොට ඇතුලේව අස්පස් වෙන්න පටන් ගන්නවා. ඒකට අනුග්‍රහ කරන්න නම් එසේ මෙසේ කෙනෙකුට බෑ. ඒ මනුස්සයා ගාව හැබැයි එහෙම අනුකම්පා කරන කෙනාට ඕනම කෙනෙක්ගේ ඕනම වැරද්දකට සමාව දෙන්න පුළුවන්. මං ළඟ මෙච්චර කුණු කන්දක් තියෙනවනම් මම මෙච්චර සිල්ලොත් ඉඳගෙන මෙහෙම කරද්දිත් මෙහෙමනම් සාමාන්‍ය මනුස්සයා ගැන කොච්චර තියෙන බලන්ද මම උතන හිටියනම් මාත් ඔච්චර තමයි. එහෙමත් හිතෙනවා. අම්මා ඇත්තටම අම්මව මට බැන්නා මං අතන ඉඳලා මෙතන ඉඳකට බැන්නේ මට. මතකද? ඒකත් එන්න ඕනේ අපෞසරයක් දැන් මතක් කළා. එහා කොනේ ඉඳගෙන වට බැන්නේ. රට පිරලා හොට බිම ඇල්ල මෙතෙන්ට එනවා කියනවා කියලා අපිට බඳින්න එනවා කියලා. ඒකයි මම වයසාලා පටන් අරගත්තේ. මට බැනපුවක් තියෙනවා. ඒකටත් ඒක එන්න මෙපায়ে. රෑ දෙක තුනක් නිඳ නැතුව ඉන්න වෙනවා. නමුත් එලි අමාරණ එක හොඳයි. එලි දක්වන්න දැන නිසා කවුරු හරි එහෙම පාපොච්චාරණයක් කරනවා නම් ගමන නතර කරලා හරි ගමන්නේ අහගෙන ඉන්න. ඒ ලොකු සාන්තියක්. හැමෝටම කරන්න බෑ. හැමෝම කරන්නේ අනුන්ගේ වැරදි හොයන එක. එහෙම නෙවෙයි යාට අපහසු වෙලා කාටට කියන්න ඕන නම් හරි. නා හූමිටි දිදී අහගෙන ඉන්න කියනවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා හූමිටියක්වත් දෙන්න එපයි කියලා. හූමිටි දෙන්න ගියත් එයාගේ ප්‍රකාශය දුර්වල වෙනවා. බීරෙක් වගේ අහගෙන ඉන්නේ කියලා. කෙල්ලින්ම බුද්ධ වචනේ කියනවා. ඒ අනිත් එයා කතා කරන වෙලාවේදී කවුන්සලර් එහෙම නැත්නම් උපදේශනය කරන කෙනා බීරෙක් වගේ අහගෙන ඉන්න කියලා තියෙනවා. ඒ ගොඩින් මාත්‍යා ඉන්න කාලේ ගොඩින් නිල්ලඹේ නිකන් ඉඳුවා හ්ම් හ්ම් ඔව් කියන්නෙත් නෑ නෑ කියන්නෙත් නෑ හ්ම් ඒ කියන්නේ මම අහගෙන ඉන්නේ මැරලා නෑ කියන්නේ කල්ජි පණ්ඩිස්වාංශ ඉන්න කාලේ දෙයක් නෑ කමන්න දෙයක් නෑ නම දෙයක් නෑ කියනවා ඉතින් අරය කියවනවා කියවන අහගෙන ඉන්නේ දෙන Tamange හුමිටියේ ඔව් නෑ කියන්නේ ඔව් ඔව් ඔව් නෑ නෑ නෑ ඒව මොකොත් නෑ අර දෙන දේ choiceless awareness අහගෙන ඉන්නවා නිකන් evenly suspended attention එක දාගෙන හ්ම් හ්ම් දෙයක් නෑ අපි ලොකු සංසි කියනවා හොන්දා හොන්දායි කිය. තුන් සැරේ කියනකොට යනවලු. ඒ නිසා ඔකට එන්න දෙමු. තවුරුද්දක් විතරනකම් මැරෙන ගන්න නැහැ. ඒ කාලය ඇතුළත ඔක එළියට ඇවිල්ලා සුද්ධ වෙලා මැරෙමු. මේ මේ මේ ඇතුලේ මැරෙන්න එන්නත් එපා අපිට මල කරදරේ. ඔය අවුරුද්දකින් යන්න පුළුවන්, ෂුවර් යන්න පුළුවන් මම මේ දෙන ලනුව කනවන. එන එක හොඳයි කියලා ඉන්න එකයි තියෙන්නේ. ඔට්ටුයිද? ඔට්ටුයිද? හරි. තේරුණාද කීප එක? ආයෙත් ඔය ප්‍රශ්න අහන්න එන්න එපා. දැන් එවන අපි විනාඩි 5ක් වැඩිපුර ගන්නවා ධක්මන් භාවනාව සඳහා. අපේ පළවෙනි දවසේ ධර්ම සාකච්ඡා නිමා මෙතනින් සටහන් කරනවා. අපි නැවත තුනට රැස් වෙනවා පරියංක භාවනාවක් සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.